ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි තාමත්ම ගෞරවයෙන් নমස්කාර ආරාධනා කර සිටනවා පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්ම ගවේෂී ස්වාමින්ද්‍රයන් වහන්සේට අප හැම කෙරෙහි අනුකම්පාවෙන්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 මේ අභිධර්මයේ පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ අනුව අපි පසුගිය දිනේදී සාකච්ඡා කළේ කර්මය පිළිබඳව. ඒ අනුව අපි මේ කර්මයේ ස්වභාවය සහ කර්මයක් සිදුවන ආකාරයන් ඒ නොඑක් ආකාරයන්ගෙන් මේ සත්වයාට විපාක ලබා දෙන ආකාරයන් පිළිබඳව සාකච්ඡා කළා. ඒතර එහිදී අපි මූලික වශයෙන්ම සාකච්ඡා කළේ මේ කර්මය සත්වයා විසෙහි බල පවත්වන්නේ කවර ආකාරයකින්ද කියන කාරණාව පිළිබඳව. ඉතින් සියලු දෙනාටම මේ කර්මය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබෙන්නට අවශ්‍ය වෙනවා. හේතුව සත්වයාගේ ජීවිතවලට මූලික වශයෙන්ම ප්‍රබල බලපෑමක් එල්ල කරන්නේ මේ කර්මය තුලින්. ඉතින් ඒ අනුව දැන් අපේ පසුගිය දිනේදී සාකච්ඡා කළේ මේ නොඑක් ප්‍රභේදයන්ට අනුරූපීව කර්මයේ විපාක දෙන ආකාරය පිළිබඳව. ඊට මේ කර්මය තුල තවත් සඳහන් වන ආකාර බෙහෙදයක් පවතිනවා. දැන් සත්වයාගේ මේ ප්‍රතිසන්දීන් ලබා දීම උදෙසා මේ කර්මයේ තියෙන ප්‍රධාන කාරණාවන් ඔස්සේ සාකච්ඡා කරනකොට මේ කර්මය තවත් ආකාර හතරකට බෙදෙනවා. දැන් අපි ඒක සිහිපත් කළොත් අපි මීට පෙරත් ඉගෙනගෙන තියෙනවා. දැන් මේ කර්මය කියන එක කාමාවචර වශයෙන් කර්මයන් තියෙනවා. ඒ වගේම රූපාවචර වශයෙන් අරූපාවචර වශයෙන් කර්මයන් තියෙනවා. එතකොට දැන් කාමාවචර කර්ම හැටියට සලකනකොට මේ කාමාවචර වශයෙන් මේ සත්වයාට බලපෑම් කරන කර්මය අපි සඳහන් කරනවා කාමාවචර කුසල කර්ම සහ අකුසල කර්ම වශයෙන්. ඒතර ඒ අතරින් ඕනෑම කෙනෙක් Taman මේ කාම ලෝකයක් තුල ජීවත් වෙනවා නම් ඒ කාම ලෝකයක් තුල ජීවත් වෙන කෙනාට Taman කර්මයන් රැස් කරන අවධීන් තුලදී අපගේ సంతාන තුල බොහෝ ආකාරයන්ගෙන් පහළ වෙන්නේ මේ කාමාවචර කර්මයන්. ඒ කියන්නේ දැන් අපි යම්තා කුසල ධර්මයන් සිදු කරනවා නම් අප කරන හැම කුසල ධර්මයක්ම මේ කාමාවචර කුසල්සිත අට අතරින් එකක් පාදක වීමෙන් තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ යම් කෙනෙක් මේ කාම ලෝකයන් තුල හිඳිමින් යම්කිසි කුසලයක් රැස් කරනවා නම් ඒ රැස් කරන හැම කුසලයක් තුළම අපේ සිතේ පහළ වෙන්නේ අප ඉගෙනගෙන තිනවා කුසල් සිත් 8ක් පිළිබඳව. ඒ කියන්නේ එතනදී අපි ඉගෙන ගත්තේ මේවට අපි නම් කරා මේ මූලික වශයෙන් සෝබන සිත්වල මහා කුසල් සිත් 8ක් පිළිබඳව. මහග්ගත කුසල කර්ම. කියන්නේ එතන මහග්ගත විදිහට වෙනත් අපි රූපවචර අරූපවචර අරූපවචර වශයෙන් ඉගෙන ගත්තා. ඒතර මේවා මහා කුසල් සිත් 8 හැටියට හඳුන්වන්නේ අපි මීට පෙරත් ඉගෙනගෙන තියෙනවා මහග්ගත කුසල් හැටියට ඉගෙන ගත්තා රූපාවචර කුසල ධර්ම සහ අරූපාවචර කුසල ධර්ම. ඒතර ඒවා මහග්ගත කුසල් කියලා හඳුන්වනවා. ඒතර දැන් සෝබන සිත් අතරින් තියෙන කාමාවචර කුසල් සිත් 8ත් හඳුන්වනවා මහා කුසල් සිත් 8 කියලා. ඒතර ඒ දේවල් මහා කුසල් සිත් 8 හැටියට හැඳින්වුවේ මහග්ගත කුසල කර්මයන් තරම් බලවත් වන නිසා නෙවෙයි. මේ ලෝකේ වාසය කරන බොහෝ දෙනාට බහුල වශයෙන් පහළවන සිත් කොටසක් නිසා තමයි ඒව මහා කුසල් සිත් වශයෙන් හැඳින්වුවේ. එතකොට අපි මේ ධර්මයක් ශ්‍රවණය කරන අවස්ථාව තුලත් ඒ වගේම මේ මල් පහන් පූජා කරන අවස්ථාව තුල දානයන් පූජා කරන අවස්ථාව තුල තවත් නොයේකුත් කුසල් දහම් සිදු කරන අවස්ථාවන් තුල පහළ වෙන්නේ මේ කුසල් සිත් අට අතරින් එකක්ම පමණයි. ඒ වගේම කෙනෙක් භාවනා කරන අවධිය තුල ඒ භාවනා කිරීම වශයෙන් ඒ කෙනාට ඒ භාවනා කරන අවස්ථාව තුල පහළ වෙන්නේ මේ කාමාවචර කුසල් සිත් අට අතරින් එක සිතක් පමණයි. ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් බුදුගුණ භාවනාව වඩනවා කියලා. ඒ බුදුගුණ භාවනාව වඩන කෙනා ඒ බුද්ධානුස්සතිය තුල තමන්ගේ සිත පිහිටුවා ගැනීම নিরතුරුව මේ බුදුගුණ මානසිකාර කිරීම තුල එයාට පහළ වෙන්නේ මේ කාමවචර කුසල් සිත් අට අතරින් එකක් තමයි පහළ වෙන්නේ. එතකොට දැන් මේ කුසල් පිළිබඳව සාකච්ඡා කරනකොට දැන් මේකේ මූලික වශයෙන්ම කර්මයන් තුල මේ කුසල කර්මයන් තුල ඒ වගේම අකුසල කර්මයන් තුල තියෙන ප්‍රධානම කෘත්‍ය තමයි ප්‍රතිසන්දි කෘත්‍ය ඇති කිරීම. ඒතර අප කරන මේ හැම කර්මයකම තියෙන ප්‍රබලම කොටාසය තමයි යම්කිසි භවයක් තුළ නැවත ප්‍රතිසන්දියක් ලබා දීමේ කෘත්‍ය සිදු කරන්න මේ කර්මයේ මූලික අවස්ථාවක් උපකාර වෙනවා. එතකොට ප්‍රතිසන්දිය විපාක ලබා දීමේකේ පළවෙනි කෘත්‍ය බවටපත් වෙනකොට කර්මයේ තියෙන අනිකුත් ස්වභාවය තමයි ඒ ඉපදුණු භවයන් තුල ප්‍රවෘත්ති විපාකයන් ලබා දීමත් මේ කර්මයෙන් නැති කරන ඊළඟ කෘත්‍ය බවටපත් වෙනවා. එතකොට දැන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපි මේ රැස් කරන කර්මය තුල මූලික වශයෙන්ම තියෙන්නේ ප්‍රතිසන්දි විපාක ලබා දීමේ ශක්තිය. ඒතර එතන මූලික වශයෙන් පෙන්වා දෙනවා දැන් එතන කාමවචර වශයෙන් තියෙන කර්ම හැටියට සලකනකොට එතන කාමවචර කුසල කර්ම හැටියට අපි සලකන්නේ මේ මහා කුසල් සිත් 8. ඒ වගේම අකුසල කර්ම හැටියට සලකන්නේ අකුසල් සිත් 12. එතන මේ අකුසල් සිත් 12යි ඊළඟට මහා කුසල් සිත් 8යි කියන මේ සිත් 12 තමයි කාමාවචර කර්ම හැටියට හඳුන්වන්නේ. ඒ කාමවචර කර්ම හැටියට හඳුන්වපු මේ සිත් 12 අතරින් මහා කුසල් සිත් 8න් ප්‍රතිසන්දි විපාක ලබලා දෙනවා. ප්‍රවෘත්ති විපාකත් ලබලා දෙනවා මේ අටෙන්ම. ඊළඟට අකුසල් සිත් 12 අතරින් අපි ඉගෙනගත්ත අවසානයේටම මෝහමූලික සිතක් සිත් දෙක අතරින් එකක් ඉගෙන ගත්තා. උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත කියලා. එතකොට මේ උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත හැරුණකොට ඉතිරිසිත 10ම, ඒ කියන්නේ 12ක් තියෙන ඉතිරිසිත 11ම ලබලා දෙනවා ප්‍රතිසන්දි විපාකත් ලබලා දෙනවා ප්‍රවෘත්ති විපාකත් ලබලා දෙනවා හැබැයි උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිතට ශක්තියක් නැහැ ප්‍රතිසන්දි විපාක ලබලා දෙන්න ඒක අපි ඉගෙනගෙන තින බොහොම දුර්වල සිතක් හැටියට උද්දච්චය කියන එක. ඒතර මේකෙන් ලබලා දෙන්නේ ප්‍රවෘත්ති විපාක පමණයි. ප්‍රතිසන්දි විපාක ලබලා දෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් කාමාවචර කුසල්සිත 8 අතරින් ප්‍රතිසන්දීන් ලබා දෙනකොට දැන් කාම ලෝකයන් තුල මේ කුසල් සිත් අට අතරින් ප්‍රතිසන්දීන් මූලික වශයෙන්ම තුනක් ලබලා දෙනවා. ඒ කියන්නේ අපි මීට ඉහතදිත් මේක කෙටියෙන් සාකච්ඡා කරලා තියෙනවා. මේ කුසල් සිත් අට අතරින් යම්කිසි භවයක් තුළ ප්‍රතිසන්දි ලබලා දෙනවා නම් ඒ ප්‍රතිසන්දි ලබලා දෙන්නේ කාමාවචර ලෝකයක් තුළ පමණයි. ඒ කාමවචර ලෝක තුලත් කාමාවචර සුගති භූමි තුල පමණයි ප්‍රතිසන්දීන් ලබලා දෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ රැස් කරන මේ කාමවචර කුසල ධර්ම උපනිශ්‍රය කරගෙන අපි ප්‍රතිසන්දීන් ලබනවා නම් ප්‍රතිසන්දීන් ලබන්නේ manuss ලෝක තුල සහ දිව්‍ය ලෝක 6 කියන මේ සුගති භව හත තුල පමණයි. මේ කාම ලෝකයන් හැටියට සලකන සුගති භවයේ පමණයි මේ මහා කුසල් සිත් 8න් ප්‍රතිසන්දි ලබලා දෙන්නේ. ඒ නිසා අපි රැස් කරන මේ කාමාවචර කුසල ධර්ම රූපවචර ලෝකයේ ප්‍රතිසන්දි ලබලා දීම සඳහාත් ඒ වගේම අරූප ලෝකයන් තුල ප්‍රතිසන්දීන් ලබා දීම සඳහාත් ඒ වගේම දුගති භවයන් තුල ප්‍රතිසන්දීන් ලබා දීම සඳහාත් උපනිශ්‍රයක් වෙන්නේ නැහැ. ඒතින් ඇති කරන ප්‍රතිසන්දී එක්ක මනුස්ස ලෝකයක් තුල එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6 තුල තමයි ලබලා දෙන්නේ. මේ කුසල්සිත 8 අතරින්. ඒ ලබලා දෙන ප්‍රතිසන්දීන් මූලික වශයෙන්ම ආකාර තුනකින් යුක්ත වෙනවා. ඒ තමයි අහේතුක ප්‍රතිසන්දී, දී හේතුක ප්‍රතිසන්දී සහ ත්‍රි හේතුක ප්‍රතිසන්දී වශයෙන්. ඒ ලබලා දෙන අවස්ථාවන් තුලත් දැන් අපි දැන් මූලික වශයෙන්ම සිහිපත් කර ගන්නට ඕනේ ඒ කුසල්සිත 8 අතරින් කවර ආකාරයකින්ද ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබලා දෙන්නේ. ඒ වගේම ද්වි හේතුක ප්‍රතිසන්දි ලබලා දෙන්නේ සහ අ හේතුක ප්‍රතිසන්දි ලබලා දෙන්නේ. එතකොට දැන් කුසල් සිත් 8 වශයෙන් අපි සිහිපත් කරනකොට දැන් පළවෙනි සිත හැටියට කිව්වේ සෝමනස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. ඊළඟට සසංකාරික සිත. ඊට පස්සේ ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත සහ සසංකාරික සිත. නට උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිත සහ සසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික සිත. ඊතර මේ සිත් 8. ඊතර මේකෙන් තියෙනවා මේ සිත් 8 අතර තියෙනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබලා දෙන ඥාන සංපයුක්ත සිත් හතරක් තියෙනවා. ඒ වගේම දී හේතුක ප්‍රතිසන්දි ලබලා දෙන ඥාන විප්පයුක්ත සිත් හතරක් තියෙනවා. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා ඥාන සංපයුක්ත සිත් වලින් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දීන් ලබලා දෙන්නේ. ඒ වගේම ඥාන විප්‍රයුක්ත සිත් වලින් ලබලා දෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දී. ඒකෙත් නොඑක ආකාරයේ ප්‍රභේදයන් තියෙනවා. දැන් ත්‍රි හේතුක සිතකින් ප්‍රතිසන්දියක් ලබලා දෙනකොට දැන් එයා ඒ ත්‍රි හේතුක කුසල කර්මය කළ පමණින් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ. ඒට හේතුව දැන් ඒ ත්‍රි හේතුක වශයෙන් කොහොමද කුසලයක් උපදවන්නේ කියන එක අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඒ ත්‍රි හේතුක වෙන්න නම් එතන හේතු තුනක් යෙදෙනවා. ඒ හේතු තුන හැටියට පෙන්වුවේ අලෝභ, අදෝස, අමෝහ කියන එක. එතකොට ඒ කාරණා තුනෙන් යුක්ත වෙච්ච සිත තමයි මේ ඥාන සම්පයුක්ත මහා කුසල චිත්තේ හැටියට හඳුන්වන්නේ. ඒතර යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවන් තුල හරි වෙනත් ඕනෑම කුසල ධර්මයක් සිදු කරන අවස්ථාවක් තුල මේ සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිතක් උපදවා ගන්නවා. ඒ උපදවා ගැනීම තුල ඒකේනා ත්‍රි හේතුක කුසලයක් රැස් කළා. නමුත් ඒක ත්‍රි හේතුක කුසලයත් අපි ඉගෙනගෙන තියෙනවා මේක ආකාර දෙකකට බෙදෙනවා උත්කෘෂ්ඨ සහ ඕමක වශයෙන්. එතන උත්කෘෂ්ඨ වශයෙන් අපි සිහිපත් කළේ අපි මේ අර පෙර සාකච්ඡා කරපු කාරණාවක් මේ නැවත මතක් කරන්න මේ ඉදිරි කාරණාවන් පැහැදිලි කරන්නට අවශ්‍ය නිසා. එතන මේ ඇති කරන කුසලසිත පසපෙළ සිත් වලින් උපකාරයක් ලැබෙන්නට ඕන. ඒ කියන්නේ ඒක අපි හිතමු දැන් මේ අය මෙතන මේ ධර්ම ශ්‍රවණය කිරීම හේතු කොටගෙන ඥාන සංපයුක්ත සිතක් උපද්දවනවා. කුසල් සිතක්. ඉතින් මේකට පසුපෙළ සිත් වලින් උපනිශ්‍රයක් ලැබෙන්න ඕන කියන්නේ දැන් මේ අය මේ කුසලය කරලා අවසන් වුණාම අපි හිතමු නැවතත් යොමු වෙනවා වෙනත් කුසල ධර්මයකට. අපි හිතමු ඒ කෙනා නැවත භාවනා කරන්න යොමු වෙනවා. එහෙම නැත්නම් මල් පහන් පූජා කරන්න යොමු වෙනවා. ඒතර මොකද වෙන්නේ? අන්න අපි දැන් උපදවාගෙන ආපු කුසල්සිත පරම්පරාවට පසුපෙලින් කුසලයෙන්ම උපකාරයක් ලැබුණා. අන්න ඒ කුසලයෙන්ම උපකාරයක් ලැබීම හේතු කොටගෙන මෙන්න මේ ඇති වෙච්ච කුසල්සිත තව තවත් බලවත් සිතක් බවට පත් වෙනවා. ඒක එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ මේ කෙනා මේ කුසලය පිළිබඳව නැවත නැවත ආවර්ජනා කරනවා. ඒ ගැන නැවත නැවත සම්මර්ෂණය කරනවා. අන්න එතකොට නැවතත් සිදු වෙන්නේ අර උපදවාගත් ත්‍රි හේතුක කුසල් සිතට පසුපෙළ සිත් වලින් කුසලයෙන්ම උපකාරයක් ලැබෙනවා. අන්න එහෙම ලැබීම හේතු කොටගෙන මේ සිත උත්කෘෂ්ඨ කුසල් සිතක් බවට පත් වෙනවා. අන්නේ උත්කෘෂ්ඨ කුසල් සිත ඒ කෙනාට මරණාසන්න මොහොතේදී මරණාසන්න චිත්ත වීතීන් වලට අරමුණු වුණොත් අන්න මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය උපනිශ්‍රය කරගෙන ඒ කෙනා සුගති භවයක් තුල ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා. ඊළඟට දැන් ත්‍රි හේතුකව උපදවාගත් කුසල ධර්මය අපි හිතමු ඒ කෙනා යම් යම් හේතුන් නිසා මේක බාල කරගන්නවා නම් මෙතන බාල කරගන්නවා කියලා කියන්නේ ඕමක කුසලයක් බවට පත් කරගන්නවා. එතන ඕමක කුසලයක් බවට පත් කරගන්නවා කියලා කිව්වේ මේ ඇති කරගත්තු කුසල් සිත ඒ කෙනා අපි හිතමු මේ බණ අහපු ගමම වෙනත් අකුසල කර්මයක් කරන්න පටන් ගන්නවා. ඒතර මොකද වෙන්නේ අර දැන් හැම වෙලෙම අපි තේරුම් ගන්න ඕන කුසලයට උපකාර කරන්න කුසලයමයි අකුසලයට උපකාර වෙන්නේ අකුසලයමයි. ඒතර අකුසලයෙන් කෙරෙන්නේ කුසලයේ බාල කරන එක. ඒතර දැන් අපි තව ඉදිරියට ගියාම ඉගෙන ගන්නවා අකුසලය කුසලයටත් ප්‍රත්‍ය වෙනවා කුසලය අකුසලයටත් ප්‍රත්‍ය වෙනවා. එහෙමත් වෙනවා. එතන අපි ඒක ඉදිරියේදී සූවිසි ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න දෙයක්. නමුත් එතෙන්ට එන්න කලින් අපි දැනට සාමාන්‍යයෙන් තේරුම් ගන්නට ඕන කුසලයට උපකාර කරන්නේ බලවත් වෙන්න කුසලයකින්මයි. බැරි වෙලාවත් කුසලයක් කරන අවස්ථාවක් තුල තමන් ඊට පසුපෙළ සිත් වලින් අකුසල් සිත් පහළ වුණොත් එතනදී වෙන්නේ කුසලයට බාධා පැමිණීමක්. අන්න ඒ විදිහටින් තමන් ඒ කුසල් සිතට බාධාාවක් ඇති කරගත්තොත් නැත්නම් තමන් මේ කරපු කුසලයේ පිළිබඳව කම්පාවටපත් වුණා නම් දුකටපත් වුණා නම් මේක කලේ අපරාධ කියලා හිතුවනම් අන්න ඒ අවස්ථාවක් තුල ඒක ඕමක කුසල් බවටපත් වෙනවා. ඉතින් ඒ වගේ කුසලයක් මරණාසන්න මොහොතේදී ඇති වුණොත් ඒ තුලින් එයාට ලබලා දෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දිය. ඊළඟට ඥාන දැන් මේ සිත් දෙකම අපි කතා කරේ ඥාන සංපයුක්ත සිත් දෙක. ඒතර ඥාන සම්පයුක්ත සිත්වලත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් පමණයි ත්‍රි හේතුක ප්‍රතිසන්දයක් ලබලා දෙන්නේ ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ලබලා දෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක හොඳට තේරුම් ගන්න ඕන. දැන් ඒ නිසා එකකින් අදහස් කරන්නේ ත්‍රි හේතුක කුසලයක් කළ පමණින් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා දෙන්නේ නැහැ. ඒ නිසා හරි දුෂ්කරයි කෙනෙකුට මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක්ම රැස් කරගන්න එක. ඊළඟට ඥාන විප්පයුත්ත සිත්. සෝමනස් සහගත ඥාන විප්පයුත් උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත කියලා සිත් හතරක් තියෙනවා. ඒතර යම් කෙනෙක් ඒ ඥාන විප්පයුත්ත සිත් වලත් තියෙනවා උත්කෘෂ්ඨ ඕමක කියලා බෙහෙදයක්. ඒතර ඥාන විප්පයුත්ත උත්කෘෂ්ඨ කුසලයකින් ලබලා දෙන්නේ ඒත් ද්වි හේතුක ප්‍රතිසන්දියක්මයි. ඊළඟට ඥාන විප්පයුත්ත ඕමක කුසලයෙන් ලබලා දෙන්නේ අහේතුක ප්‍රතිසන්දියක් සුගති භවයක් තුල. ඒක පැහැදිලිනේ. ඒ කියන්නේ දැන් ඥාන විපයුත්ත සිත් දෙක විපයුත්ත සිත් හතරක් තියෙනවානේ. සෝමනසහගත සහ උපේක්ඛාසහගත වශයෙන්. එතකොට දැන් ඥාන සංපයුක්ත සිත කොහොමද උත්කෘෂ්ට වෙන්නේ, ඕමක වෙන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ විදිහටමයි ඥාන විපයුත්ත සිතත් උත්කෘෂ්ට සහ ඕමක බවට පත් වෙන්නේ. අතන වෙනස තියෙන්නේ ඥාන විප්‍රයුක්තවයි ඒ කෙනා ඒ කුසලයේ රැස් කරන්නේ. දැන් ධර්මයක් ශ්‍රවණය කරන් ඉන්න කෙනා තුල පුළුවන් ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙන්න. පුළුවන් පහළ වෙන්න. කොහොමද පහළ වෙන්නේ? ඒ කියන්නේ දැන් අපි මේ ධර්මය අහගෙන ඉන්නවා. ඉතින් මේ කෙනා මේ ධර්මයට හිත පිහිටුවන්නේ නැහැ. ඒක යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ නැහැ. එයා නිකම්ම ඒක අහගෙන ඉන්නවා. එක වෙන දෙයක් ඒ ඔස්සේ කල්පනා කරනවා වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ අවස්ථාවක් තුළ මොකද වෙන්නේ? ඥානය නෙවෙයි එතන යෙදෙන්නේ. එතන ඥාන විප්‍රයුක්තයි. හැබැයි කුසල් සිත. ඒතර ඒක හේතු දෙකයි යෙදෙන්නේ. ද්වි හේතුකයි. ඒ කියන්නේ එතන මෙතන අපි ඥාන සංපයුක්ත ප්‍රඥාව කියලා කියන්නේ අමෝහය. එහෙනම් මෙතන අමෝහය දෙන්නේ නැහැ. යෙදෙන්නේ අලෝභයයි අදෝසයයි කියන හේතු දෙකයි යෙදෙන්නේ. ඒ නිසා තමයි ඥාන විප්‍රයුක්ත බවටපත් වෙන්නේ. ඒතකොට මේ ඥාන විප්‍රයුක්ත සිතෙත් තිබුණා උත්කෘෂ්ඨ සහ ඕමක කියලා බෙහෙදයක්. එතකොට ඥාන විප්‍රයුක්ත උත්කෘෂ්ඨ කුසලයක් කරගත්ත කෙනාට ඒ ඥාන විප්‍රයුක්ත උත්කෘෂ්ඨ කුසලය මරණාසන්න මොහොතේදී අරුමුණු වුණොත් ඒකෙන් ලබලා දෙන්නේ දී හේතුක ප්‍රතිසන්දියක්මයි. ඒතර දී හේතුක ප්‍රතිසන්දි දෙකක් දැන් අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය මේ පටලව ගන්න තැනක් මෙතන. දැන් මේක තේරුණා නේද හොඳටම? ඒ කියන්නේ දැන් ඥාන සම්පයුක්ත උත්කෘෂ්ඨ කුසලයකින් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා දෙන්නේ. ඥාන සම්පයුක්ත ඕමක කුසලයෙන් ලබලා දෙන්නේ දී හේතුක ප්‍රතිසන්දියක්. ඥාන විප්‍රයුක්ත උත්කෘෂ්ඨ කුසලයෙන් ලබලා දෙන්නේ දී හේතුක ප්‍රතිසන්දියක්. ඊළඟට තවත් එකක් තියෙනවා ඥාන විප්‍රයුක්ත ඕමක කුසල් තියෙනවානේ. ඒ කියන්නේ ඥාන විප්‍රයුක්තව කුසලයක් රැස් කරගෙන ඒකත් බාල කරගන්නවා. අන්න ඒ වගේ කුසලයක් මරණාසන්න මොහොතේදී අරමුණු වුණොත් යම්කිසි කෙනෙකුට ඒකෙන් ලබලා දෙන්නේ සුගති ලෝකයක් තුල අහේතුක ප්‍රතිසන්දි. ඊතර අපි කිව්ව අහේතුක ප්‍රතිසන්දියාගේ ලක්ෂණ. ඒ කියන්නේ උපතින්ම අන්ධ ඊළඟට ගෝලු බිහිරි මන්ද බුද්ධික අංග විකලත්වයට පත්වෙච්ච නපුංසක මේ විදිහේ නොයෙකුත් දුර්වල ප්‍රතිසන්දීන් ලබන්නේ කුසලයක විපාකයක් හැටියටමයි. දැන් සමහර අය කියනවා ඒ වගේ අය මේ පවකාරයෝ නිපදිලා ඉන්නේ කියලා. ඒක වැරදීනි. මොකද කවුරුවක්වත් සුගති භවයක් තුල දැන් පවකාරයා සහ පින්කාරයා කියන්නේ අපේ වෙන අර්ථ ඔස්සේනේ. එතකොට දැන් ඒ ප්‍රතිසන්දිය ලැබුවට පස්සේනේ අපි ඒක කියන්නේ. නමුත් කිසිම අවස්ථාවක අකුසල සිතකින් සුගති භවයක් තුල ප්‍රතිසන්දිය ඇති කරන්නේ නැහැ. එහෙනම් අර අංග විකලත්වයටපත් වෙලා මේ දුර්වල ප්‍රතිසන්දි ලැබුව කෙනා සුගති භවයක් තුළ මිනිසෙක් හැටියට ප්‍රතිසන්දිය ලැබුවේ කුසලයක විපාකයක් හැටියට. එහෙනම් එයාට මරණාසන්න මොහොතේදී ඇති වෙලා තිබුණේ අර විදිහේ ද්වි හේතුක ඕමක කුසල තමයි යත්තන්ට ලැබිලා තියෙන්නේ. අන්න ඒකෙන් තමයි මේ අ හේතුක ප්‍රතිසන්දියක් ලැබලා තියෙන්නේ. ඒතරේ දුර්වල කුසලයේ විපාකයක් වශයෙන් ලැබිච්ච අ හේතුක ප්‍රතිසන්දිකයා නොයෙකුත් දුර්වලතාවයන්ගෙන් යුක්තයි. ඒට හේතුව තමයි ඒ ප්‍රතිසන්දිය ලබන්නට උපනිශ්‍රේ වෙච්ච කුසල කර්මය දුර්වල කුසල කර්මයක්. ඒ නිසා තමයි අඩුපාඩු සහිතව ප්‍රතිසන්දියක් ලබලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒව තමයි ප්‍රතිසන්දි ලබලා දෙන්නේ. ඊළඟට ඒ කුසල්සිත 8න් ලබලා දෙන ප්‍රතිසන්දි. ඉතින් ප්‍රතිසන්දි ප්‍රධාන වශයෙන් තුනක් අපි කිව්වා. ඒ කියන්නේ දී හේතුක, ත්‍රි හේතුක සහ අහේතුක. ඒතර සුගති භවය තුල මේ ඔක්කොම ලබලා දෙන්නේ මේ කාමවචර මහා කුසල්සිත 8 විපාකයක් හැටියට. ඊළඟට දැන් ඒකේනා ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ ප්‍රවෘත්ති විපාක ලැබෙනවනේ. ඒ ප්‍රවෘත්ති විපාක ලැබෙනකොට දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනාට දැන් අපි ඉගෙනගෙන තියෙනවා මහා කුසල්සිත 8ක් වගේම මහා විපාකසිත 8කුත් තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතයක් තුළ කෝටි ගණන් කුසල්සිත උපදවාගෙන තිබුණත් ඒකෙන් එකක් තමයි ප්‍රතිසන්දිය ලබන උපනිශ්‍රේ වෙන්නේ. ඒතකොට එක වගේ කුසල කර්ම 10ක් 15ක් එකතු වෙලා එක ප්‍රතිසන්දියක් ලබලා දෙන්නේ නැහැ. එතකොට එක ප්‍රතිසන්දියක් ලබලා දෙන්නේ ඒක කුසල කර්මයකින්. එතකොට අන්න එතකොට අපිට ප්‍රතිසන්දිය ලබන්න උපනිශ්‍රේ උනේ එක කුසල කර්මයයි. ඒතකොට ඒකෙන් ප්‍රතිසන්දිය ලබා දීමත් සමගින්ම ප්‍රතිසන්දි කෘත්‍යය අවසන් වෙනවා. එතකොට අපි ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ ඒ ජීවිතය තුළ දැන් මම මේ කතා කරන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකය පිළිබඳව. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයා මේ සුගති භවයක් තුළ ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ දැන් ඒ කෙනා ජීවත් වෙනකොට දැන් මෙයා මහා කුසල් සිතකින් ප්‍රතිසන්දිය ලැබලා තියෙන්නේ. ඒතර මේ කෙනාට විපාක හැටියට ලැබෙනවනේ නොඑක ආකාරයේ යහපත් දේවල් ලැබෙනවා. ඒතර යහපත් දේවල් ලැබෙනකොට අපි ඉගෙනගෙන තියෙනවා දැන් අහේතුක කුසල විපාක 8ක් තියෙනවා. ඉගේ මහතකයනේ. ඒ කියන්නේ උපේක්ඛා සහගත චක්කු විඥානය. කියන්නේ කුසල විපාක. උපේක්ඛා සහගත චක්කු විඥානය, ඊට පස්සේ උපේක්ඛා සහගත සෝත විඥානය, ගාහන විඥානය, ජීවහා විඥානය, සුඛ සහගත කාය විඥානය, ඊට පස්සේ උපේක්ඛා සහගත සම්පටිච්ඡනය ඊළඟට සෝමනස් සහගත සම්තිරණය සහ උපේක්ඛා සහගත සම්තිරණය කියලා ඉගෙනගෙන තියෙනවා කුසල විපාකසෙත් 8ක් ඉගෙනගෙන තියෙනවා. මෙව ඔක්කොම අහේතුක කුසල විපාක. එතකොට අපේ ඉගෙන ගත්තා ඒ වගේ විපාකසෙත් අපිට ලැබෙන්නේ කවර කවර අවස්ථාවන් තුලදීද කියලා. ඉතින් මම අර මේ මේවා පැහැදිලි කරනකොට තමන් අර මීට පෙර ඉගෙන ගත්ත දේවල් මේ තැන්වලට දාලා බලන්න දක්ෂ වෙන්නට ඕනේ මේ කියන්නේ අසවල් කරුණ පිළිබඳවයි කියලා. එතකොට දැන් අපිට ස්ථාරම්මණයක් සම්මුඛ වෙනකොට චක්කු විඥාණය සුඛ සහගතයි කුසල විපාක. ඊට පස්සේ මිහිරි ශබ්දයන් කියන්නේ ඉෂ්ඨ ශබ්දයන් ඇහෙනකොට ඒ වෙලේ සුඛ සහගතයි සෝත විඥාන ඒකත් කුසල විපාක. ඊළඟට ප්‍රිය ගන්ධයන් ආග්‍රහණය කරන්න ලැබෙන අවස්ථාවන් සුඛ සහගත ගාහන විඥානය. ඊළඟට මිහිරි ආහාරයන් මේ જીවහා විඥාණයෙන් දැනගන්න ලැබෙනකොට එතන ඇති වෙන්නේ කුසල විපාක જીවහා විඥානයක්මයි. ඊළඟට ශරීරයට යහපත් ප්‍රියමනාප ස්පර්ශයන් ලැබෙනකොට ඇති වෙන්නේ සුඛ සහගත කාය විඥාන. ඊට පස්සේ අනිත් දේවලුත් සුඛ සහගත සම්පටිච්ඡනය ඇති වෙනවා සුඛ සහගත සම්තිරණ ඇති වෙනවා. ඒ දේවල් ඔක්කොම කුසල විපාකයක්මයි. එතකොට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයට මේ අ හේතුක කුසල්සිත 8ම කියන්නේ අ හේතුක විපාකසිත 8ම ලැබෙනවා විපාක වශයෙන් ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ භවය තුල. ඒ විතරක් නෙවෙයි අපි ඉගෙනගෙන තියෙනවා මහා විපාකසිත 8කුත්. කියන්නේ අර කුසල්සිත 8ේම විපාකසිත 8. එතකොට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයට මේ මහා කුසල විපාකසිත 8ත් ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙනවා. එතකොට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයට මේ අහේතුක කුසල විපාක සිත් 8යි සහේතුක මහා විපාක සිත් 8යි කියන සිත් 16ම ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙනවා කියලා සඳහන් වෙනවා. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකය. ඊළඟට දී හේතුක ප්‍රතිසන්දිකය. දැන් දී හේතුක ප්‍රතිසන්දිකයා මනුෂ්‍ය ලෝකයක් තුල හෝ දිව්‍ය ලෝකයක් තුල හෝ ප්‍රතිසන්දිය ලබා තිබෙනකොට ඒ කෙනාට ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙනකොට අ හේතුක කුසල විපාකසෙත් අටමත් ලැබෙනවා. ප්‍රවෘත්ති විපාක හැටියට. හැබැයි ඒ කෙනාට ඥාන සම්පයුක්ත මහා විපාක සිත් ලැබෙන්නේ නැහැ ප්‍රවෘත්ති විපාක හැටියට. එයාට ලැබෙන්නේ ඥාන විප්පයුත්ත මහා විපාක සිත් හතරක් ඒ වගේම අ හේතුක කුසල විපාක 8ක් කියන සිත් 12 තමයි ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන්නේ. කුසල කර්මේ විපාක හැටියට. පැහැදිලි දෙක. ඒ කියන්නේ දැන් අපි ඉගෙනගෙන තියෙනවා මහා විපාක සිත් 8ක් ඉගෙන ගත්තනේ. ඒ කියන්නේ අපි ඒක ඉගෙන ගත්ත දැන් සෝබන සිත්වලම ආපු සිත් 24 නේ බෙදුවේ කුසල විපාක ක්‍රියා වශයෙන්. ඒතර ඒකේ විපාක සිත් 8ක් ඉගෙනගෙන තියෙනවානේ. ඒ කියන්නේ සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංකාරික විපාකසිත. සසංකාරික විපාකසිත. ඥාන විප්‍රයුක්ත අසංකාරික විපාකසිත සසංකාරික විපාකසිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික විපාකසිත සසංකාරික විපාකසිත උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික විපාකසිත සහ සසංකාරික විපාකසිත හැටියට එතකොට දැන් මේවා විපාක හැටියට ලැබෙන්නේ ප්‍රවෘත්ති විපාක හැටියට ප්‍රතිසන්දි විපාක හැටියට නෙවෙයි එතකොට මේ ද්වි හේතුක ප්‍රතිසන්දිකයා ප්‍රතිසන්දිය ලැබුවෙත් ද්වි හේතුක වශයෙන් ලැබුවේ. ඒ කියන්නේ එයා ඥාන විප්‍රයුක්ත උත්කෘෂ්ඨ කුසලයෙන් ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනෙක් ඉන්නත් පුළුවන්. ඊළඟට ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබූ කෙනෙක් ඉන්නත් පුළුවන්. ඒතර මේ දෙන්නගේම ප්‍රතිසන්දිය ද්වි හේතුකයි. ඒ ද්වි හේතුක ප්‍රතිසන්දිය ලැබූ කෙනාට ඉපදුනාට පස්සේනේ ප්‍රවෘත්ති විපාක ලැබෙන්නේ මේ අපි ජීවත් වෙනකොට ලැබෙන දේවල්නේ ප්‍රවෘත්ති විපාක කියලා හැඳින්වුවේ. ඒ කියන්නේ අපිට මේ ලස්සන රූප පේන එක, බැනුම් අහන ලැබෙන එක, ආහාර පාන ලැබෙන එක මේ ඔක්කොම ප්‍රවෘත්ති විපාක. ඒතර මේ ත්‍රි හේතුකයට නම් අර මහා විපාක 8ත් ප්‍රවෘත්ති විපාක හැටියට ලැබෙනවා. ඒ වගේම අහේතුක කුසල විපාක 8ක් ලැබෙනවා. ඒ 16ම ලැබෙනවා. නමුත් ද්වි හේතුකයට ලැබෙන්නේ අහේතුක කුසල් අටම ලැබෙනවා ප්‍රවෘත්ති විපාක හැටියට. ඒ වගේම මහා විපාක අට අතරින් එයාට ලැබෙන්නේ ඥාන විප්පයුත්ත විපාක හතර පමණයි. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික විපාකසිතයි සසංකාරික විපාකසිතයි උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික විපාකසිතයි සසංකාරික විපාකසිතයි කියන මේ මහා විපාකසිත හතර පමණයි ලැබෙන්නේ ප්‍රවෘත්ති විපාක හැටියට. ඒතකොට එතන සිත් 12ක් තියෙනවානේ. ඒ සිත් 12 ගණන් ගත්තේ අ හේතුක කුසල විපාක සිත් 8යි සහේතුක වශයෙන් තියෙන මහා විපාක ඥාන විප්‍රයුක්ත සිත් 4යි. කියන්නේ මේ 16 තමයි ප්‍රවෘත්ති විපාක හැටියට ලැබෙන්නේ. ඥාන සම්පයුක්ත විපාක දී හේතුකයට ලැබෙන්නේ නැහැ ප්‍රවෘත්ති විපාක වශයෙන්වත් මේ භවයේ තුල. අන්න ඒ හේතුව නිසාත් කියනවා ඒ ද්වි හේතුක කෙනා කොයිතරම් උත්සාහ ගත්තත් මේ භවය තුළ විශේෂ අධිගමනයක් ලබන්නේ නැත්තේ. මොකද එයාට විපාක වශයෙන් ලැබෙන්න දෙයක් නැති නිසා. ඒ ඥාන සම්පයුක්ත විපාකයන් ලැබෙන්නේ නැති නිසා. ඊළඟට අහේතුක ප්‍රතිසන්දිකියා. අහේතුක ප්‍රතිසන්දිකයා මනුෂ්‍ය ලෝකයේ තුල ප්‍රතිසන්දිය ලැබුවේ කුසලයක විපාකයක් හැටියට. ඒ කියන්නේ ඥාන විප්‍රයුක්ත ඕමක කුසලයක් ඉදිරිපත් වෙලා තමයි අහේතුක ප්‍රතිසන්දියක් ලැබුවේ. මේ අහේතුක ප්‍රතිසන්දයක් ලැබූ කෙනාට ප්‍රවෘත්ති විපාක ලැබෙනකොට මේ අපි කුසල් ගැන කතා කරන්නේ ප්‍රවෘත්ති විපාක ලැබෙනකොට එයාට ලැබෙන්නේ අහේතුක කුසල විපාක අට පමණයි. එයාට සහේතුක මහා විපාක ලැබෙන්නේ නැහැ ප්‍රවෘත්ති විපාක හැටියට. ලැබෙන්නේ අහේතුක කුසල විපාක අට පමණයි. ඒක හොඳට පැහැදිලි. දැන් ඔය ඇත්තෝ බැලුවොත් එහෙම විමසලා මේ අහේතුක ප්‍රතිසන්දි ලැබූ අය පිළිබඳව ඒ ඇත්තන්ට මේ මහා විපාක අට ලැබෙන්නේ නැහැ. කුසල විපාක. අට ප්‍රවෘත්ති විපාක ලැබෙන්නේ නැහැ. එයාට ලැබෙන්නේ අහේතුක කුසල විපාක සිත් අට විතරයි. ඒ කියන්නේ අර උපේක්ඛා සහගත චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, සුඛ සහගත කාය විඥාන, ඊළඟට උපේක්ඛා සහගත සම්පටිච්ඡනය, සෝමනස් සහගත සම්තීරණය. ඉතින් ওই විදිහේ ලැබෙන සිත් පමණයි ලැබෙන්නේ. අනිත් ඒවා ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අර ඒට හේතුව තමයි එයා ඉපදුණු භවයේ ඒ ලැබූ ප්‍රතිසන්දියේ තියෙන දුර්වලතාවයන් හේතු කොටගෙන තමයි ඒ වගේ දෙයක් සිදු වෙන්නේ. ඉතින් මේවට කියනවා කාමාවචර කුසලයේ විපාක කියලා මේ සඳහන් කරේ. ඒක පැහැදිලිව අපිට තව ඕන ඉදිරියේදීත් ඒක තව සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට අකුසල් සිත් 12න් ලබලා දෙන ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක තියෙනවා. එතනදී අකුසල්සේ 12 අතරින් අපි කිව්වා එක සිතයි ප්‍රතිසන්දි විපාක ලබලා දෙන්නේ නැත්තේ. ඒ තමයි උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත. ඒකෙන් ලබලා දෙන්නේ ප්‍රවෘත්ති විපාක පමණයි. දැන් පැහැදිලිද ප්‍රවෘත්ති ප්‍රතිසන්දි විපාක අතර වෙනස? කියන්නේ ප්‍රතිසන්දි විපාක කියන්නේ යම්කිසි භවයක උපතක් ලබලා දෙන්නට සමත් කර්ම ඒ ශක්තියට කියන ප්‍රතිසන්දි විපාක කියලා. ඉපදුනාට පස්සේ ජීවිතයේ නොඑක ආකාරයන්ගෙන් බලපෑම් කරන කර්ම තමයි ප්‍රවෘත්ති විපාක හැටියට සඳහන් කළේ. අපි ඒක මීට පෙර වැඩසටහන් වලදී අර නිතරම සාකච්ඡා කරාම් අපි අර ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti වශයෙන් ඉදිරිපත් වෙනකොට මේ ප්‍රවෘත්ති විපාකයන් කොහොමද එතෙන්ට සම්බන්ධ වෙන්නේ කියලා ඒක මතක ඇති දැන්. ඉතින් ඒ නිසා ඒවා එච්චර මම විග්‍රහ කරන්නේ නැහැ. ඉතින් මේ අකුසල් සිත් 12 දැන් අපි අනිවාර්යයෙන්ම අකුසල් සිත් උපද්දවගෙන තියෙනවානේ. නේ තිය නොඑක ආකාරයන්ගෙන්. එතකොට මේ අකුසල් සිත් 12 අතර උද්දච්ච සම්පයුත්ත සිත හැරුණකොට ඉතිරි අකුසල් සිත් 11ම ප්‍රතිසන්දි විපාක ලබා දෙන්න සමත් ශක්තියක් ඒවට තියෙනවා. ඉතින් ඒ නිසා නමුත් අපි ඉගෙනගෙන තියෙනවා ඒකේ ප්‍රතිසන්ද විපාකය ඇති කරනකොට දුගති අහේතුක ප්‍රතිසන්දි ලබලා දෙන්නේ එක සිතකින් කියලා. අපි මීට පෙර ඉගෙන ගත්ත ප්‍රතිසන්දි ලබලා දෙන සිත් 19ක් තියෙනවා කියලා. මතක ඇතිනේ. ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාක ලබලා දෙන සිත් 19ක් තියෙනවා කියලා කිව්ව මතකයිනේ. ඒ කියන්නේ මොනවද මේ සිත් 19? කාමාවචර කුසල් සිත් 8 ඊළඟ මහග්ගත කුසල් සිත් 9 මතකයිනේ ඉතින් මහග්ගත කුසල් සිත් 9 කියලා කිව්වේ රූපවචර කුසල් සිත් 5යි අරූපවචර කුසල් සිත් 4යි කිනේ 9යි මහා කුසල් සිත් 8යි ඊළඟට තවත් අපි සිත් දෙකක් ඉගෙන ගත්තනේ අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා මතකද? ඒ කියන්නේ උපේක්ඛා අකුසල විපාක උපේක්ඛා සහගත සම්තේරණ සිතයි ඊළඟට කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතයි. ඒ දෙකට අපි පොදුවේ නමක් භාවිත කරා අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. ඒතර මේ දෙකත් එක්ක තමයි ප්‍රතිසන්දි සිත් 19ක් තියෙන්නේ. ඒතර අපි ඉගෙනගත්ත සිත් 89 තුල ලෝකෝත්තර සිත් අටෙන් කොහොමත් ප්‍රතිසන්දි විපාක ලබා දෙන්නේ නැහනේ. අපි ඒක අයින් කරනවා. ඒතර ඉතිරි ලෞකික සිත් 81ක් තියෙනවානේ. ඒ ලෞකික සිත් 81 අතරින් ප්‍රතිසන්දි ලබලා දෙන සිත් 19යි තියෙන්නේ. මේ 19න්ම පමණයි ප්‍රතිසන්දි විපාක ලබලා දෙන්නේ. ඒතර ඒ 19 තමයි කුසල් සිත් 8. ඒ කියන්නේ මහා කුසල් සිත් 8යි, මහග්ගත කුසල් 9යි, අහේතුක ප්‍රතිසන්දි යුගලයේ හැටියට සඳහන් කරපු කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණයයි, අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණයයි කියන සිත් දෙක. ඒතර එතන 19ක් තියෙනවා. ඒ 19න් අපේ මහා කුසල් සිත් 8න් ඇති කරන ප්‍රතිසන්දි තුනක් පිළිබඳව දැන් සාකච්ඡා කළා. දැන් පැහැදිලි නේක. ඊළඟට දැන් සුගති ලෝකයක් තුල අහේතුක ප්‍රතිසන්දිය ලබලා දෙන්නට උපනිශ්‍රේ වෙච්ච කුසල් සිත තමයි අපි හැඳින්වුවේ ඥාන විප්පයුත්ත ඕමක කුසලයේ හැටියට. හැබැයි එයාට ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරමින් පහළ වෙන්නේ අහේතුක සිතක්. ඒ සුගති භවයක් තුළ අහේතුක ප්‍රතිසන්දිය ලබලා දෙන සිත තමයි අපි හැඳුන්වුවේ කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිත කියලා. මම හිතන්නේ මේක මතක ඇති කියලානේ අපි මීට පෙර මේක සාකච්ඡා කරලා තියෙන එකක්. ඒ නිසා එතකොට ඒකෙන් තමයි සුගතිය අහේතුක ප්‍රතිසන්දි ලබලා දෙන්නේ. දැන් ඕනෑම කෙනෙක් දුගති ලෝකයකට යන්නේ අකුසලයක් උපනිශ්‍රය කරගෙනමයි. ඒතර අකුසලයක් උපනිශ්‍රය කරගෙන දුගති භවයක් තුළ ප්‍රතිසන්දිය ලබන කෙනාට එයාට අපි හිතමු මේ ලෝභ මූලික සිතකින් යන්නත් පුළුවන් දුගතියට. ද්වේෂ මූලික සිතකින් දුගතියට යන්නත් පුළුවන්. මෝහ මූලික සිත අතරින් අර උද්දච්ච සම්පයුත්ත සිත හැර විචිකිච්ඡා සහගත සිතිනුත් දුගතියට යන්න පුළුවන්. සිත් 11ෙම. ඒ 11ෙම දුගතියට යන්න පුළුවන් වුණාට අපි හිතමු යම් කෙනෙක්ට මරණාසන්න මොහොතේදී ලෝභ මූලික සිතක් අරමුණු වුණා. ඒ කියන්නේ එයා රැස් එයා ලෝභ මූලිකව යම්කිසි අකුසලයක් රැස් කරගෙන තිබුණා නම්. ඒ කියන්නේ අපි හිතමු කාගේ හරි දෙයකට ආසා කරලා තිබුණා කියලා ආසාවෙන් හිටියා කියලා. ඒතර ආසා කිරීම තුළ එයාට අපි හිතමු පහළ වුණා කියලා සෝමනස් සහගත දිට්ටිගත සංපයුක්ත අසංකාරක සිතක් පහළ වුණා කියලා. ඒ අකුසලයේ රැස් කරන වෙලාවේ එතකොට මරණාසන්න මොහොතේදී ඒ කෙනාට ඒ අකුසලය තමයි ජවන් සිත්වලට අරමුණු වෙන්නේ. මරණාසන්න මොහොතේදී. ඒ අරමුණු වුණාට ප්‍රතිසන්දිය ලබලා දෙනකොට ප්‍රතිසන්දී සිත හැටයට පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිත. එයා නිරේ පුදුනත්, තිරිසන් ලෝකේ පුදුනත්, പ്രേත ලෝකේ පුදුනත් මේ දුගති කිනම් භවයක උත්පත්තිය ලැබුවත් ඒ කෙනාට ප්‍රතිසන්දි සිත හැටියට පහළ වෙන්නේ එකම සිතක්. ඒ තමයි අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිත. ඉතින් මෙන්න මේ නිසාම තමයි ඒ දුකති භවයන් හඳුන්වන්නේ ඒකත්ත සංඥා නානත්ත කායා කියලා. පැහැදිලිනේ. ඒ කියන්නේ ඒකත්ත සංඥා කියලා කිව්වේ අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිත කියන එකම සිතකින් තමයි දුගති භවයන්ගේ ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරන්නේ. නමුත් ඒකට ඕනෑම කුසලයක් අකුසලයක් උපනිශ්‍රේ වෙන්න පුළුවන්. ඒක ලෝභ මූලික වෙන්නත් පුළුවන්, දේශ මූලික වෙන්නත් පුළුවන්, මෝහ මූලික වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රතිසන්දි කෘත්‍ය සිදු කරන්නේ දුගති භවයන් තුල අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ සිතින්. ඒක පැහැදිලිනේ. එතකොට නමුත් ඒ ප්‍රතිසන්දිය ලැබුවට එයාට ප්‍රවෘත්ති විපාක හැටියට මේ සිත් 12න්ම ලැබෙනවා ප්‍රවෘත්ති විපාක. ඒ ඉපදුණු භවයේ දුක් විපාක ලබලා දෙනවා මේ දුක්ඛ සහගත කාය විඥානය ඇතුළු කොටගත් අකුසල විපාක චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන මේ ඔක්කොම අකුසල විපාක හැටියට ප්‍රවෘත්ති විපාක ලබලා දෙනවා. ඉතින් මේක තමයි අකුසල කර්මයේ තියෙන ප්‍රතිසන්දි සහ ප්‍රවෘත්ති විපාකවල ස්වභාවය. අපි ඒක මීට වඩා හොඳට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. කියන්නේ පසුගිය වැඩසටහන් වලදී මතක ඇති අපි අර ගති සම්පatti ගති විපatti ආදි වශයෙන් මේක ඉදිරිපත් කළා. ඒතර දැන් මේ කියනකොට තමන්න මතක් වෙනුනේ මේ සාකච්ඡා කරන දේ සම්බන්ධ වෙන්නේ අසවල් කාරණාවත් එක්ක. ඒතර තමයි මේක රසවත වැටෙන්නේ. දැන් මේක අපි හිතුව මේ අර මුල් මුල් කාරණා ටික Tamanට මතක නැති වුණොත් එහෙම මේ මේක නිකන් අමාරුයි වගේ වැටහෙන්න පුළුවන් නොතේරෙනවා කියලා නෑ මේ දන්නේ නැති දෙයක් නෙවෙයි කිව්වේ. අපි මීට පෙරත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන දෙයක් තමයි මේ කර්මයන්ගේ ප්‍රතිසන්දී ප්‍රවෘත්ති විපාක ලබලා දෙන ස්වභාවය පැහැදිලි කරන්න මතු කළේ. ඒතර මේක මීට කලින් හොඳට ඉගෙනගෙන තියෙන එකක්මයි. ඉතින් මේවා තමයි මේ කාමාවචර කුසලයේ සහ අකුසලයේ ප්‍රතිසන්දි සහ ප්‍රවෘත්ති විපාකවල ස්වභාවය. ඒ ආකාරයෙන් තමයි ඒකේ විපාක ලබලා දෙන්නේ. ඉතින් දැන් අපි මේක ඉගෙන ගන්න ඕන කරන තවත් කාරණාවක් තමයි දැන් මේ ආකාරයෙන් ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ලබලා දෙනකොට ඒ ලබලා දෙන අවස්ථාව තුළ ඒ වගේ මේ ලබලා දෙන භවය තුළ නොඑක් ආකාරයේ අඩුපාඩුකම් තියෙනව උසස් තියෙනව පහත්කම් තියෙන නොඑක් ප්‍රභේදයන් මේ උපතත් එක්කම හට ගන්නවා. ඉතින් ඒ අනුව මේ කර්මයන්ගේ තියෙන නානත්වය අනුව තමයි මේ ලෝකය තුල මේ වගේ නොඑක් ආකාරයේ ප්‍රභේද අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් ඒ අනුව තමන් යන්න ඒ නිසාම තමයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ කර්මය කියන එක සත්වයා විශේෂයි දැඩි විදිහටම බලපවත්වන ධර්මතාවයක් හැටියට. ඉතින් අපි ඊටු තේරුම් ගන්නට ඕන මේ අකුසල කර්මයන්ගේ විපාක හැටියට තමයි දුගති භවයන් තුල ප්‍රතිසන්දීන් ලබන්නේ. ඒ වගේම කාමාවචර කුසල කර්මයන්ගේ විපාක හැටියට තමයි කාම සුගති භූමීන් තුල ප්‍රතිසන්දීන් ලබන්නේ. ඒ කාමවචර කුසලය. හැබැයි කාමාවචර කුසලය විපාක දෙන්නේ කාම ලෝකවල පමණක් නෙවෙයි. කාමවචර කුසලයේ විපාකය රූප ලෝකවලත් විපාක දෙනවා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ එතන ලබලා දෙන්නේ ප්‍රතිසන්දි විපාක නෙවෙයි. ප්‍රවෘත්ති විපාක. මොකද දැන් යම් කවුරු හරි කියනවා නම් කාමවචර කුසලයෙන් මේ රූප භවයක් තුල ප්‍රතිසන්දීන් ලබලා දෙනවා කිව්වොත් ඒක ධර්ම විරෝධී. මොකද කාමවචර කුසලයන්ගෙන් ලබලා දෙන ප්‍රතිසන්දි ලබලා දෙන්නේ කාම ලෝක තුලම පමණයි. එහෙනම් නමුත් කාම ලෝකවලදී අපි මේ ඇති කරගන්නා වූ කුසල් සිත් ඒකේ ප්‍රවෘත්ති විපාක රූපවචර ලෝකවලදීත් ලබලා දෙනවා. ඒ කියන්නේ දැන් බ්‍රහ්ම ලෝකයක යම් කෙනෙක් ප්‍රතිසන්දිය ලැබුවොත් එතන බ්‍රහ්ම ලෝක කියලා හැඳුන්වුවේ රූපවචර බ්‍රහ්ම ලෝක. අරූපවචර නෙවෙයි රූපාවචර බ්‍රහ්ම ලෝක. එතන රූපවචර බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දිය ලැබූ බ්‍රහ්මයෙක් නම් එයාට බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය ලබන්න උපනිශ්‍රය වුණේ කාමවචර කුසලයක් නෙවෙයි. රූපවචර කුසලයක් අපි ඒක ඉදිරියේදී සාකච්ඡා කරනවා. මම මේ පැහැදිලි කරන්නේ කාමවචර කුසලයේ ප්‍රවෘත්ති විපාක අරූප ලෝකවලත් ලැබෙනවා කියන්නේ. දැන් සමහරලාට ඒ බ්‍රහ්මයන්ට තියෙනවා ඇස් තියෙනවානේ. ඒ කියන්නේ චක්කු විඥාන පහළ වෙනවා. සෝත විඥාන පහළ වෙනවා. හැබැයි බ්‍රහ්මයන්ට ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන සිත් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අයට ඒවා පහළ වෙන්නේ නැත්තේ කවරක් නිසාද? පහළ වෙන්නේ නැත්තේ දැන් අපි හිතන්න හොඳ නෑ දැන් ගහන විඥාන පහළ නොවෙනකොට නහයක් නැති නිසා නෙවෙයි. જીවහා විඥාන පහළ නොවෙන්නේ දිවක් නැති නිසා නෙවෙයි. කවරක් නිසාද? නහයක් තියෙනවා. හැබැයි ගහන ප්‍රසාදේ නෑ. මොකද අපි ඉගෙනගෙන තියෙනවා ගහන ප්‍රසම මේ ප්‍රසාද රූප කියන දේ වල කර්මයෙන් ලබලා දෙන්නේ නේ කර්මජ රූප. දැන් රූප කාණ්ඩයේදී ඒක තවත් පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්. ගහන ප්‍රසාදේ නෑ. ජීවහා ප්‍රසාදේ නෑ. කාය ප්‍රසාදේ නැහැ. එයාට තියෙන්නේ චක්කු ප්‍රසාද සහ සෝත ප්‍රසාද කියන ප්‍රසාද වස්තු දෙක පමණයි. අන්න ඒ නිසා දැන් අපි හිතමු බ්‍රහ්මයේකට දකින්න ලැබෙනවා තථාගතයන් වහන්සේ. අන්න බ්‍රහ්මයේකට තථාගතයන් වහන්සේ දකින්න ලැබෙනකොට මොකද්ද පහළවන සිත? ඒ පහළ වෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත චක්ක විඥානය. අපි මේ ඉගෙන ගත්තේව හැම ලෝකයකටම පොදුයි. සාධාරණයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් තථාගතයන් වහන්සේ හැම දේශනාවක්ම දේශනා කරේ සිත මූලික කරගෙනනේ. අපි ඒක මීට පෙරත් ඉගෙනගෙන තියෙනවා. ඒතර දැන් අපි මේ කතා කරන අභිධර්මය කියන එක මේ මුළු සීල් ලෝකයන්ටම පොදු ධර්මතාවයක්. ඒතර ඒ නිසා තමයි අභිධර්මයේ ඉගෙන ගැනීම තුළ Tamante මේ මුළු ලෝක පැවැත්මම තත්වාකාරයෙන් අවබෝධ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ දැන් බ්‍රහ්මයේ හැටියට ඉපදුනත් එයාටත් පහළ වෙන්නේ මේ සිත් 89ට හැරුණු කොට ගත්ත වෙනස් සිත් පහළ වෙන්නේ නැහැ. එකෙන් කියන්නේ යාට සිත් 89ම පහළ වෙනවා කියලා. ඒක පහළ වෙන්නේ සුදුසු පරිදි පහළ වෙනවා. අපි කියන්නේ බ්‍රහ්මයාට බුද්ධ රූපයක් දකිනකොට පහළ වෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානයක්. ඒතර ඒ කුසල විපාකයේ මොකේ කුසල විපාකයක්ද? කාමවචර කුසලයක විපාකයක්. ඒ මේ අපි කතා කරන්නේ මේ කාමවචර සිතක්නේ අහේතුක සිත අතර තියෙන කුසල විපාක සිතත්. ඒ නිසා ඒ බ්‍රහ්මයාට ඒ මොහොතේ පහළ වෙන්නේ කාමවචර කුසලයක ප්‍රවෘත්ති විපාක. අපි හිතමු මේ බ්‍රහ්මයා ධර්මයකට සවන් දෙනවා කියලා. අන්න එතකොට එයාට පහළ වෙන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥානයක්ම. එහෙනම් එයාට පහළ වුණේ මේ කාමවචර කුසල කර්මයක ප්‍රවෘත්ති විපාකයක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම හැටියට පහළ වුණේ. ඉතින් අන්න ඒකත් නුවණින් යුක්තව තේරුම් ගන්නට ඕනේ. ඉතින් අපි ඒක ඊළඟ සතියේදී ඉතිරි කාරණා ටික සාකච්ඡා කරමු. ඉතින් අද මීට වඩා අපිට සාකච්ඡා කරන්න කාලය ලැබෙන්නේ. ඉතින් මේ ඇති කරගත්ත ධර්ම ඥානය අපි හැමදෙනාටම මේ සියලු ධර්මතාවයන් තත්වාකාරයෙන්ම අවබෝධ කරගෙන ඒ ඔස්සේ කිසිම ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්න නැතුව මුලාවීමක් ඇති කරගන්න නැතුව තමන්ගේ సంతාන තුලත් කුසල ධර්මයන් වැඩෙන ආකාරයට තමන්ගේ ජීවිත පවත්වා ගනිමින් තමන්ගේ මෙලොව ජීවිතයත් සුවපත් කරගෙන සසර ගමන සුවපත් කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ ඇති කර ගන්නා ධර්ම ඥානයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවේෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.